ඔබට ආදරේ හිතුන ඇස්කොනින් මාදිහා බැලුව ඉංගියකින් හිතම කිති කැව්ව රත්තරන්නේ නුඹමනේද ඉනාවට ආදරේ හිතුන ඇස්කොනින් මාදිහා බැලුව ඉංගියකින් හිතම කිති කැව්ව රත්තරන්ගේ නුඹමනේ